යදනීතං පහීනං තං අපත්තං ච අනාගතං පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රූහයේති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවකට ගියාම හැමදාම ඒ භාවනා වැඩමුළුවේදී ධර්ම දේශනා ධර්ම සාකච්ඡා කමඨාන් සුද්ධ කිරි ආදී කටයුතු මේ පරියංක භාවනාවට සක්මන් භාවනාවට දිනදා කටයුතු සත්‍ය පිළිපීට අමතරව අනුග්‍රහයක් වශයෙන් පවත්නවා. ඒවා එතකොට තමයි මේ භාවනා ජීවිතයේ අඩුපාඩු සකස් වෙලා මට්ටම් වෙලා එන්නේ. ඒ නිසා සෑම දවසකම මේ වගේ ධර්ම දේශනාව සඳහා කාලයක් වෙන් කළා තියෙනවා. ඉතින් අපිට ඒ අනුව දවස් 8ක යන වැඩ පිළිලක් නම් භාවනා වැඩ 8 දවස් 8ේ භාවනා වැඩ පිළිලක් නම් ධර්මදේශන 8ක් ඒ කාලය ඇතුළත හම්බ වෙනවා. දෛනික වශයෙන්. ඉතින් චාරිත්‍රාක් වශයෙන් අපි මෙතෙක් කල් කරගෙන ආවේ ඒ පවත්වන ධර්මදේශනා දේශනාවලියක් දේශනා මාලාවක් විදිහට පවත්වන්නයි. ඉතින් ඒ චාරිත්‍රය තමයි මේ වැඩමුළුවේදීත් අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සඳහා මුලින් තියාගන්න බලාපොරොත්තු වෙන්නේ සරුවචන් වහන්සේ විසින් දේශිත සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙන භද්දේ කරත්ත සූත්‍රයයි. ඒ භද්දේ කරත්ත සූත්‍රය විශේෂයක් වශයෙන් කියනවා නම් මජ්ක්‍ධිම නිකායේම හතර පොලක සඳහන් වෙලා තියෙනවා. ඒකෙන් ගොඩක් අර සතිපට්ඨාන ප්‍රතිපදාව රත විනීත ප්‍රතිපදාව නාලක ප්‍රතිපදාව තුවටක ප්‍රතිපදාව වගේ ਸਰවඥාන්සේගේ ඉගැන්වීමක් එක විදිහකට පිටු කරලා දක්වන ක්‍රමයක් මේකේ පේන්න තියෙනවා ඒ වගේ මේක සූත්‍ර දිහා බලනකොටම පේනවා විපස්සනාවට බරව වෙන විදිහකට කියනවා නම් සුද්ධ ශුෂ්ක විපස්සනාවකින් ඒ පැත්තට අනුග්‍රහ කරන ඒකෙන් කියන්නේ සමතේට විරසක වෙනවයි කියලා. නමුත් සුද්ධ විපස්සනාවට වගේ ගැලපෙන සූත්‍ර ටිකක් ඒ සරුවචනසේ වැඩ ඉන්න 45 අවුරුද්ද ඇතුළතම හතර වතාවක් ඒක නැවත නැවත නැවත නැවත කියවෙන සංසිද්ධි වෙලා තියෙනවා මේ අපි ළඟ තියෙන ත්‍රිපිටකය දිහා බලනකොට ඊට වැඩි සංසිද්ධි ගණක් වෙන්න ඇති. නමුත් මේ සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා විශේෂ ආනන්ද ස්වාමීන් වහන්සේ මේක හතර හතර පොලක මජ්ක්‍ධිම නිකායෙම දිගට උපරිපන්නාසික සඳහන් කරලා තියෙනවා. නම ඒක ඊටාම ගැඹුරක්. එහෙම නැත්නම් භාවනාවේ ධර්මීය ගැඹිරත්වයක් දක්වනවා. නමුත් ඒක අද වෙනකොට මේ අවුරුදු 2600 ගත වෙනකොට යම් ප්‍රශ්නයක් එහෙම නැත්නම් ප්‍රහිලිකාවක් ඉතුරු කරලා තියෙනවා මේ භද්දේ කරත්ත කියන වචනයේ තේරුම අර්ථ විග්‍රහය පිළිසිදු නැහැ. ඉතින් ඒ නිසා ඒ කාලේ සමහර විටක නිතරම භාවිත වෙච්ච කවුරුත් වගේ දන්න හේතුව නිසා වෙන්නේ නැති මේකට අර්ථකථනය දෙන්න කවුරුත් පෙළඹිලා නැහැ. භද්දේ කරත්ත කියන්නේ මොකද්ද කියන එක අර්ථකථනය දීලා නැහැ. නමුත් අන්තර්ගතයේ බලනකොට කියන කතාව යොමුව පේනවා. ඉතින් ඒක නිසා අපි ඉක්මන් වෙන්න නරකයි. ඒ අර්ථකතනය නමේ අර්ථකතනය මොකද්ද කියලා පරිවර්තනය කරන මේ බද්දේ කරත්ත කියන නම පාවිච්චි කරමු. නමුත් මේ සූත්‍රය විග්‍රහ කරගෙන යනකොට ඒකෙන් ගම්ම්‍ය වෙන අර්ථය අනුව අටුවාචාරින් වහන්සේලා එහෙම නැත්නම් මෑත කාලේ ආචාර්යන් වහන්සේලා එක එකනා දෙන්න තිබුණු අර්ථ අපිට දැක ගන්න පුළුවන් ඒ ඒ ඇත්ත මේ මේ තැන්වල මේ මේ ලක්ෂණ අනුව මේ මේ අර්ථ දීලා තියෙනවායි කියලා. ඉතින් මේක ඉස්සල්ලාම සරුවචනාංශයේ දේශනා කරනකොට ඒ මුළු බද්දේකරත්ත සූත්‍රයම ඒ ප්‍රධාන වශයෙන් ગાථා හතරකින් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒකේ පළවෙනි ગાථා දෙක තමයි අද දවසේ ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් තියාගත්තේ අතීතං නාන්වාගමේය නප්පටිකංකේ අනාගතං කියලා. ඒ පළවෙනි ගාථාර්ථය ගත්තොත් අතීතං නාන්වාගමේය මේ කියන බද්දේ කරත්තය දන්න කෙනා බද්දේ කරත්තය කියලා කිය හැකියාට. බද්දේ කරත්තය අතීතයේ අනුව ගමන් කරන්නේ. හිත අනි අතීතයේ රස විඳින්නේ නැහැ. අතීතයේ ලුහු බඳින්නේ නැහැ කියන එකයි එකෙන් අදහස් කරන්නේ. නප්පටිකංකේ අනාගතං අනාගතයක් පතන්නේත් නැහැ. පච්චුප්පන්නංච යෝ ධම්මං තත් තත් විපස්සතිය වෙනුවට ප්‍රත්‍යুৎපන්න වූ යම් යම් ධර්ම කොටස තියෙනවා නම් ඒ අනුව විපස්සනා කරනවා ඒ විශේෂ දැක්මට යොමු කරනවා ඒකලා පළවෙනි ගාථාවෙම දෙක තුන හතර පදවලින් කියනවා ඇයි අතීතය සහ අනාගතය අතීතේ ලු නොබඳින්නේ අනාගතය ප්‍රාර්ථනා නොකරන්නේ යදතීතම් පහීනන්තම් යම් අතීතයක් වුණා නම් ඒක දැන් ගිහිල්ලා ඉවරයි ඒක නැවතත් පිටිපස්ස හරහා ඉන්න එකෙන් කිසිම ප්‍රත්‍යක්ෂයකට සම්බන්ධ වෙච්ච දෙයක් එහෙම නැත්නම් හිත උපේක්ෂා කරන මැදිහත් කරන කිසිම දෙයක් ලබන්න බෑ වෙනත් තැනකින් සරුවචනාංශයේ දේශනා කරපු අර්ථයක් ගත්තොත් අතීතය අවසන් අවසන් සිද්ධ වෙන පශ්චාත්තාපේමයි ඒක හරියට චතුරාර්ය සත්‍ය වගේ සත්‍ය ධර්මයක් කවුරු නමුත් අතීතයට යනවන අතීතයට ගිලා හැරුණොත් හැම වෙලාවෙම තියෙන පශ්චාත්තාපය. ඒක සරුවඥාන්තරත් එකයි. ඉතින් ඒක නිසා යම් කෙනෙක්ගේ අතීතය ලුහුබඳින්න යනවා නම් ඒ කියන්නේ මේ පුද්ගලගේ චරිතය වශයෙන් මෙයා පශ්චාත්තාපයට කැමති. නැත්තම් පශ්චාත්තාප චරිත චරුචුරු චරිත තමයි ඔය අතීතයේ නිතරම අවුස් අවුස ගත කරන්නේ. ඉතින් ඒක සාමාන්‍ය සමාජික ධර්මනෝ බලනකොට මග අරින්න බැරි ඇබ්බැහියට අතීතයේ අවුස්සන කෙලස් වර්ගයක් තමයි අපේ හිතේ තියෙන්නේ. ඒක නිසා සමහර විටක අතීතය කියන්නේ ප්‍රත්‍යක්ෂේ නෙවෙයි. ඒක ප්‍රත්‍යක්ෂයට බාධා කරන දෙයක්. අතීතයේ පුරුද්දට අනුව ගියත් නැත්නම් අපි වගකීම් කියලා හිතලා ගියත් ඒක පශ්චාත්තාපය තමයි දෙන්නේ කියලා පිළිගත්තත් නොයා නතර කරනවා කියන එක එච්චර අමාරු නෑ. එච්චර ලේසි නෑ. ඒ තරම අපේ හිත මේ කෙලෙස් වල තත්ත්වගත වෙලා තියෙනවා. නමුත් මෙතන මූල ධර්ම වශයෙන් පෙන්නනවා යදතීතම් පහීනං. යමක් ඒ අතීත නම් ඒක දැන් ප්‍රහාණ වෙලා ඉවරයි ගිහිල්ලා ඉවරයි. අතකාල වැඩක් නැහැ. අපත්තංච අනාගතං. අනාගතය කියන එක අපි කොච්චර සැලසුම් කරත් ඒක තාම පත් වෙලා නැහැ. ඒකට ඇවිල්ලා නැහැ. ඒ නිසා පත් වෙනකොට ඔය හිතන දේ මොකුත් වෙන්නේ නැහැ. මුන්න සැලසුමක් කරත් අපි ඉති ලොකු විසරද දැනුම් වලින් ශක්්‍යතා වාර්තා කරලා යම් යම් තීරණ වලට එනවා අපි මෙහෙම මෙහෙම සැලසුම් කරනවා මෙහෙම කරනවා මෙහෙම කරනවා කිය. ඉතින් ඒක අද තියෙන ශිෂ්ටාචාරයේ අත්‍යන්ත වැදගත් අංශයක් තමයි මේ අනාගත පිළිබඳ සැලසුම්. හැබැයි මේ අනාගතයේ සැලසුම් කරන ප්‍රධාන වශයෙන් මාරපාක්ෂික ආයතන වල බලපෑම නිසා බව එක එකන දන්නේ නැහැ. මේ මාරපාක්ෂික බලපෑම නැත්නම් මේ මාරපාක්ෂික සංවිධාන ලෝකයේ බලවත් තෙදවත් සංවිධාන නිසා අපි හිතනවා ඒගොල්ල කියන විදිහට ඒ විදිහට සැලසුම් කළොත් අපේ ජීවිතයේ සුමේ සපකට සුන්දරත්වයකට යයි කියලා. කවදාකවත් වෙලා නැහැ. අපිට දේශනාවකදී කතා කරපු කෙනෙක් කියනවා දියුණුවයි සම්මත රටවලින් ඇවිල්ලා ලංකාව වගේ පුංචි රටවල් වලට මධ්‍යම ආර්ථික සැලසුම් ගැන විශේෂඥ උපදෙස් දෙනවා. ඒගොල්ලන්ගේ විශේෂඥවල වැඩත් කරනවා. ඒ වගේම අපේ රාජ්‍යයන් වලට ආධාර කරනවා. ඒගොල්ලන්ගේ මත පිළිගන්නවා නම්. හැබැයි ඒ දෙන යක්කු සේරම අවස්ථාවාදීෝ. අහුවෙච්ච තැනක හොරගෙන කන જાතිය අර පොඩි මිනිහට කියනවා සැලසුම් කරලා වැඩ කරපන් කියලා. අපේ කියන විදිහට සැලසුම් කරලා වැඩ කරපන්. එතකොට උඹලගේ දින සියලුම භෞතික සම්පatti, මානව සම්පatti හොරගෙන ගන්න පුළුවන්. යම් විදියකට අපි කිව්වොත් එමෙ නෑ නෑ ඔය කිව්වට ඌවා වෙන්නේ නෑ. අපි අත්තම්මල මුත්තම්මල කියපතාලට ඔය යම් කියලා එහෙනම් ආර්ථික සම්බාධක පනවනවා. අපිට දෙන තියෙන සීල වරප්‍රසාද නැති කියලා කියනවා කිව්වට අහන්නේ. අපි කියන දේ කරනවා නම් කට්ටියට ජීුණු වෙන්න පුළුවන් කියලා. ඉතින් මේක අපි මේ මහා ජාතින සම්බන්ධ කරලා නිදර්ශන වශයෙන් පෙන්වුවාට මේක කෙලෙස් වල හැටි. මේ ජීවිතේ මේ සංසාරේ මාර උගුලේ හැටි ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා අපත්තං ජනාගතං. ඒ නිසා නොපත්තනාගතය පිළිබඳව ඒ සැලසුම් වලදී හැබැයිට වරුද්දට ඔය ලොකු ලොක්කෝ කිව්වට කරාට කරුණාකල මතක තියාගන්න ඔය